මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. ඔව් ඔව් ඔව් ඔව්. දැන් මාසෙකට විතර කලින් එකක් එව්වා. ඈ මේ තව එකක්. ලොකෝ ලොකෝ කොහෙද ඔය ඉන්නේ? ආ? අර ඉන්නේ අර ඉන්නේ ආප්ප කඩේ සුදු හාමිනේක කසුකුසු ගගා. ඒ බෝලන් ලොකෝ ඔය ඕපදූප දැන් ඇති. මෙන්න මෙහාට ඇවිත් උත්තර දෙනවා මං අහන ප්‍රශ්න වලට. හ්ම්. මම මේක ලේසියෙන් මරින්නේ නැහැ. පොඩ්ඩක් හින්ට. මම මේ සුදු හාමිනේ කියාපු ආරංචිය අහලා ඉවර වෙනකන් බොලන් ලොකු ඔయిత වඩා ලොකුයි මේ ආරංචිය. ආ මෙන්න මෙහාට එන්නයි කිව්වේ. මොකද අනේ මේ මොකද කෑ ගහන්නේ? අර අර කලින් එවාපු එකට වඩා නරක එකක් අද එවලා. ආ මම මේක අනේ පිස්සමත් පිස්සමත් නම් විභාග කරලා බලයි. මේක මගේ මූණට දමලා නින්නා වගේ වැඩක් ලොකු මේ දෙවෙනි ලියමන මේ මම මේක ලේසියෙන් වරින්නේ නෑ. ඔව් ඔව් ඔව්. මිනිහා අල්ලගෙන පරණ දඬු කඳේ මං එදත් කිව්වා දැන් ඒ දඬු කඳේ ගහන නීති නෑ කියලා. ඈ? අනික මොකද ඔය වැඩි කලබල වෙන්න ඔය ලියුමේ ලියලා තියෙන්නේ? අපට බැනලාද? මේකේ ලියලා තියෙන ඒවා එළියට දෙන්න මං කැමති නෑ. ඒ තරම් නව නීගිලාවක් මේක. මොනවා? ඔව්. කවුද ඉතින් ඔය එළියට දෙන්නේ? එළියට දෙතොත් දෙන්නේ මගේ අඹනිය කියන ඔය ලොකෝම තමයි වෙන කවුද එහෙනම් මගේ කටව අර ආපම්මට කිව්වහම ඒ ඇති ඒ ඇති හෙට වෙනකොට මුළු පැලැස්සම දැනගනීමේ නොකියන රහස එහෙනම් නොකිය හිතේ පැහැවලා ආයෙ සැරයක් හදා ගන්න පපුව බදාගෙන ඉස්පිරිතාලේ ළඟින්ට හිතරිදෙන වේදනා දෙන දෙයක් ආවම ඒක Tamanne විශ්වාස කෙනෙක් එක්ක කතා කරලා හිත හැලු කරගන්ටයි කියලා දොස්තරලයි වෙදමාමයි කිව්වේ. දැන්වත් කියනවද? මොකද්ද ඔය ලියුම කියලා? ඈ? නැත්තම් මම යනවා මගේ වැඩක් බලා ගන්න. කීවොත් මිනිස්සු දැනගනි. නොකීවොත් ලොක්කී හිතන රට කරගනි. ඒක එච්චර හොඳ කාර්යයක් නන් නෙමෙයි. කොයි එකටත් මං කියලා බලන්න. මේ ලොකෝ මොකද මේ මේ මගේ මේ පිට ටිකක් අහලා හිටියානම් ඕ මේ මේ මහ කැලේ ඉන්න වලහයකවත් නෑ මෙච්චර පිට කසන්නේ. එන්න එන්න එන්න. ඔව්. කොහොමද? ඔව් ඔව්. ඔන්න ඔන්න. කොහෙද? කොයි හරි උඩ තව ටික තව උඩ හයි. තව උඩ හයි. පිටේ කොයි අන්න හරි අන්න හරි. ඔය තව ටික උඩ හයි. හරි. නෑ ඩිංගක් එහාට එහාට. නෑ නෑ නෑ ගිනි කොන පැත්තට වෙන්න ගිනි කොන පැත්තට වෙන්න. ඒ අන්න හරි අන්න හරි අන්න හරි. හරිද? ඔය ගිනි කොන නෙවෙයි ඊසාන පැත්තනේ ඔය. ඒ මන් දන්නේ දැන්වත් කියනවද ඔය කඩදාහි වල මොනවද ලියලා තියෙන්නේ කියලා? ඈ? මං අහන්නේ මට මෙහෙම එව්වා ලියලා එවන්නේ මං මෝඩයෙක් කියලා හිතාගෙනද මුන් ඈ කො කො ඔය ලියුම මෙහාට දුන්නා නෑ නෑ නෑ බලන්න දෙන්නේ නෑ මේ ලියම නෝ එහෙනම් මම මේ පිටකසන වැඩෙත් නවත්තනවා මම යනවා යන්න නෑ නෑ එපා එපා එපා යන්න එපා යන්න එපා මේ ලියුම ලියලා තියෙන දේ මං කියන්නම් එන හැබැයි ලියුම බලන්න දෙන්නේ නෑ ලොකු ඇයි නොදෙන්නේ ඈ ඇයි නොදෙන්නේ මං අහන්නේ කො කො ඔය ලියුම ඇයි නොදෙන්නේ නෑ නෑ නෑ මේකේ තියෙන අකුරු කාගේද කියලා පරීක්ෂා කරන කල් දෙන්නේ නෑ ලියුම පරීක්ෂා කරන්ට ඔව් <laughs> ඔය අත්තපුරු විශේෂඥයෙක් මෙන්න මෙතට දෙනවක <laughs> ලියුම බලන්න දීපු ගමන් කියයි ඔය අකුරු අහවලාගේ කියලා ඒ හින්දා ඒකේ ලියලා තියෙන වගන්ති විතරක් මං කියන්නම් මේ ආය මේ ලියුම ඕනේ නෑ මුලින්ම ලියලා තියෙන්නේ නෝන අහගන්න මුවන් පැලස්සේ ආරච්චි රාල වෙතයි. ආරච්චි රාල මට යකා නගිනවා ඔන්න ඔය රාල කියන වචනෙට ආරච්චි රාල ඇයි රාල කියන්නේ නරක වචනයක් නෙවෙයි එහෙනම් එහෙනම් එහෙනම් මහත්තයා නැතිනම් සැලකිය යුතු තැනැත්තා ඒත් නැතිනම් රාල හාමි කියන තේරුම එහෙමද ආරච්චි රාල කියන්නේ හරි එහෙමනම් එහෙමනම් ඒකට මං සමාව දෙනවා. <laughs> ඊළඟට ඕන් අහගන්න මේ ලියුමේ තියෙන්නේ අපේ දුව බිසෝ බඳින්ට එන දිගා මඩුල්ලේ ඉලන්දාරියා ගැනයි. ඔව්. වැඩකාර කෙල්ල සුමනා අහගෙන ඇති මං හිතන්නේ මේ පිට ගහන එක නවත්තලා සුමනා හොයා බලනවද මේ සුමනා රෙදි හොදනවා ගංගේ බිසෝ ගැන මොනවද ඔහෙට ලියලා එවන්න තියෙන්නේ අන්න ඒවා තමයි මට රුස්සන්නේ නැත්තේ. පේලියලා තියෙනවා. විසොයි නාමෙලයි දෙන්න අඩු සැමියෝ වෙලා කම්මුතුයිලු. අඩු සැමියෝ. මොකද්ද අඩු සැමියෝ කියන්නේ? අඬු අඬු අඬු සැමියෝ අඬුව කියන්නේ අත පිච්චිනවට එහෙම අල්ලන අඩුවෙන්ට බෑ ඒ වචනේ අඹු අඹු අඹුවෙන්ට ඇති අයන්නයි අඹ බුයන්නයි අඹු ඔය ඔය ඔය ඔය ඒකනේ ඒකනේ මං ලියුම පෙන්නන්ට අකමැති ඒකනේ අන්තිමට ගියයි ලියුම එච්චර නරක නෑ කියලා හරි ඉතින් කාටවත් ඇති කැක්කුම් මොකද්ද ඒ දෙන්න එහෙම දෙයක් කරගත්තා මොනවා මොනවා කිව්වා <laughs> බෝලන් ලොකු මන් දැන් මේ කාලයක් තිස්සේ දඟලන්නේ බිසෝට ගැළපෙන අර දිගා මඬුල්ලේ කටයුත්තට නේද ඈ මූ මේ ලියුමේ ලියනවා බිසෝ උහය කුල පාර සුද්ධ කරන්න කෙනෙකුට දෙන්න කියලා. එහෙම මොකටද කියන්නේ මූට? උහය නෙවෙයි. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? උභය කුල. උභය කුල පාරිශුද්ධ. මහා ප්‍රාණ භයන්න ඒක. නේ ඇත්තට ඔහෙනම් ඕ ඕ ඕ ඉතින් ආයෙත් මට උගන්වන්න දෙනවා. අනේ මොකද මොකද මේ පාර සුද්ධ කරන කතාව මාව කවුරුයි කියලා හද මේ කුම් පාරක් සුද්ධ කරන එක කියන්නේ පාර සුද්ධ කිරිල්ල නෙමෙයි උභය කුල පාරිසුද්ධ පාර සුද්ධ කරනවට නෙවෙයි පාරිශුද්ධ කියන්නේ හරි හරි හරි. වෙන මොනවද ලියලා තින්නේ කියන්නකෝ. තාව නොයෙකුත් මහ පරාණ ලියලා තියෙනවා මේකේ. මේ තව තැනක ලියනවා ඔය දිගා මඩුල්ලේ සුනදරා මනමාලයි සුන්දර සුන්දර සුන්දර වෙන්න බෑ ඒක. සුන්දර සේන වෙන්න ඇති. නම ඒක නම නේද? ලියලා තියෙන්නේ සුන්දරා සේන කියලා. යෝ හරි හරි කියමුකෝ හරි කියමුකෝ. එයාගේ කාර් එකෙන් දිගා මඩුල්ලේ ඉස්කෝලේ උගන්වන්නට ගිය පුහුණු වෙන ටීචර් නෝනා කෙනෙකුට මොනවා මොනවා ඔව් ඔව් ටීචර් ටීචර්ද ඔය දෙකෙන් එකක් තමයි ඒ දෙකෙන් එකක් තමයි ගමනා ගමන දෙන්ටයි කාර් එක අරන් ඉන්නේ එහෙම ඉන්නකොට තමයි ඒ ටීචර්ට බබෙක් ඉන්නවයි <gasps> බබෙක් ඒ ටීෂර්ට් බබි ඔන්න ඔන්න ඔන්න ඒවා ලියලා මේ ලියුම එව්වේ කවුද කියලා හොයලා හිටන් මම මේක ලේසියෙන් අදින්නේ නැහැ කිව්වා නේද දැන් කාටද මේ වගේ නොසන්ඩාල ලියුමක් ලියලා එව්වේ මේකලා ඈ මේ මුළු තුන් සිංහලේම නන්දරාපු මුවන් පැලස්ස වසමේ වැඩ වාසය කරන කටුකුල්ලේ ගෙදර ආරච්චිලට නේද මේක ලියලා එවලා තියෙන්නේ මම මේ ලියුමන යවපු මිනිහා අල්ලගත්තු දවසක ලොකු අර මැස්ස උඩ තියෙන පරණ මහ දඩු කන්දට තියලා මේක ඇති ඇති ඇති ඇති කාව දෙයි දඬු කන්දේ හිර කරන්නේ ඈ මේ වගේ අසමජාත ලියුමක් මට එවාපු සක්කඩියට මිසක් අය වෙන කාටද? ඊ හද්දෙයනේ මේ ලියුම එවාපු මිනිහා නෙවෙයිනේ වැරදිකාරයා. ඕන්න ඕන්න පටන් ගන්නවා මට ගුරුහරු කන් දෙන්නයි නීතිය උගන්වන්නයි. ඔය බෝලන් ලෝකී මේ ලියුම ලියලා මට ඇඩරස් කරලා එවන්ට තරම් නරක හිතක් තියෙන මිනිහෙක් මේ මහ පොළොවේ ඉන්න වටිනවද මං හොඳව හරි කවුරු හරි මේ ලියුම ලියාපු මිනිහා අපි නොදන්නා රහසක් එලිදරව් කරනවා ඈ ඔව් අර දිගා මඩුල්ලේ බෑනන්ඩියට බිසෝ පෙළවහට දෙන්න එපා කියලා නේද ඔය ඕකේ කියන්නේ ඈ දැන්වත් තේරුණාද ඇයි ලියුම් දෙකක්ම එව්වේ කියලා ඈ? මං තේරුම් අරගෙන හමාරයි. දැම්මට තියෙන්නේ ඔය අත්තකුරුවේ වාපු තක්කඩිය හොයලා හිටන් රජ කාලේ දීපු දඬුවම් 32ම ඔකට දීලා මේ මේ මේ මේ ඔය ඔය ඔය කේන්ති ඔහොම නවත්ත ගන්නවා හොඳයි. ඔය කේන්ති හින්දා තමයි ගිය සැරේ තාඩ් එක හිර උනේ. ඔව්. ඔය ඔය ඔය ඒ සැරේ තව වෙන එකක් කියනවා. තව වෙන එකක් කියනවා. ඉස්සෙල්ලා කීවා කේන්තියක් හිතමාරුවක් ආවහම ඒක කියලා හිත හැල්ලු කරගන්න කියලා වෙදරාලලා මට උපදෙස් දුන්නයි කියලා. කිව්වනේ. ආ. ඉතින් දැන් කියනවා නවත්තන්ට නවත්තන්ට කියලා. නවත්තන්නේ බෙරේක් ගහලාද මම? නොදන්නා දේ කියන්ට එපා ලොකෝ. කරුණා කරලා ඔහොම ඉඳ ගන්න. ඉඳ ගන්න. ආ ආ මං ওই පිට තව ටිකක් අහනකල් පොඩ්ඩක් ඉඳ ගන්න. ඔව් ඒකට මං ඉඩ දෙනවා. ඒකට මං. හරිද? හරිද? තව ටිකක් උඩින් උඩින් උඩින්. උඩින්. ආ අන්න හරි. අනීපයි. ආ. බොහොම අනීපයි ලොකු. ඔය ලොකුගේ ඔය ආතක අර මහගලේ දෙයියන්ගේම පිහිටයි. මේ මේ. තව කහන්න කහන්න. ආ. ඕ මොහොම ඉන්නකෝ. ආ හරි නේද? හ්ම් හ්ම්. මේ මං එකක් කියන්නම්. මොකද්ද ඔය ලියුමේ ලියලා තියෙන දේ ගැන හුඟා දුරට හොයලා බලලා මිසක් ඒ දිගා මඩුල්ලේ ඉලන්දාරියට වචනයක් දෙන්න එපා මං වචනයක් දීලා කමුත් වෙලකෝ අපේ චාලිද්දරේ හැටියට යමෙකුට අපි පොරොන්දු වුණත් වුණා පොරොන්දුක් වුණා නම් ඒක වුණා ආයේ දෙකක් නෑ ඒකේ මං කඩන්නේ නෑ ඒ චාරිත්‍රේ. චාරිත්‍රේ කඩන්ටත් වෙනවා. ගැලපෙන්නේ නැති මිනිසෙකුට එකම දෝනියෙන්ද පළවහට දෙන්න කලින් මේ මං අහන්නේ මං අහන්නේ ඇයි නොගැලපෙන්නේ කියලායි. ඇයි නොගැලපෙන්නේ? ඔය ඔය ඔය ඉතින් දැන් ඔය ලියුමේ ලියලා තියෙන්නේ ගැලපෙන දේවල්ද? ඈ මං හිතන්නේ දිගා මඩුලේ ගමේ ගෑනු ළමයෙක් එක්කත් ඔය ආතියා යාළු වෙලා ඉඳලා මොකක් හරි කවුද ඒ බොරු මුසාව කීවේ කාටද කීවේ කීවෝ නෙමේ එහෙනම් බිසෝටේ ගමේ ඉස්කෝලේට යන ගෑනු ළමෙක් ලියලා එව්වලු. ඒක ඒක බිසෝ ගෝතාපු කෙබරයක්. අනේ නිකන් ඉන්න. අපේ බිසෝ කිසිම දාක ඒ වගේ බොරු කියලා නෑ. දන්නවද? එහෙම නැත්තම් එහෙම නැත්තම් ඒ දිගා මඩුල්ලේ මනමාලයා අපට තිත්ත කරන්ට වෙන කවුරු හරි පිටිපස්සෙන් ඉඳලා කරන යටි කූට්ටු වැඩක්. අන්න ඒ ඇති කූට්ටුකාරයා කවුද කියලා අල්ලගන්ටයි මම දැන් මාන බලන්නේ. ඔව්. අන්න ඒක හොඳයි. ඔව්. නමුත් ඊට වඩා නරකද ඒ ලියුමේ ලියලා තියෙන ඒවා ඇත්තද කියලා හොයලා බලන එක. ඈ? දැන් අර ගිය සුමානේ පිලන්දාරියෙක් ඒ පැත්තේ ඉඳලා මෙහාට ආවා. මතකද? ඒත් මනමාලේත් ඒ ගැනත් මං හොයලා බලනවා. ඔව්. ඒ මොනවා වුණත් දිගා මඬුල්ලේ කෞරාලගේ පුත්‍රයාට බිසෝව දෙඤ්ඤං කියාපු එක මම නෙවේ වෙනස් කරන්නේ. ඒක මට මහා ලොකු මදි පුංචිකමක් ලොකු. හොඳයි හොඳයි මං මං අන්න හරි. හොඳයි කියවනේ මට ඇහුණා ඒක. නෑ නෑ නෑ මං ඒ කටෙත්තට නෙමෙයි හොඳයි කිව්වේ. මං කියන්ට දෙ ඉවර වෙන්න කලින් ඔහෙම. නෑ නෑ මගේ මේ කන් දෙකටම ඇහුණා හොඳයි කියනවා. ඒ කියපු වචනේ කීවේ නෑ කියන්ට එපා ලොක්කී. මං කියන්ට ගියේ හොඳයි ඒ ලියුමේ ලියලා තියෙන කාරණාවල් ඇත්තනම් බිසෝව දෙන්න තීරණය කරන්නේ කොහොමද කියලා. ආ වෙද මාමා එනවා බුරම්පියත් එක්ක. මේ මේ මේ මේ ඔව් ඔය ලියුමේ වාපු විත්‍යක් සතානක් ගැන කතා කරන්න ඕනේ නෑ තේරුණාද? වෙදරාල් එක්ක. වෙද මාමට නොකිය හොඳ නෑනේ. ඔය ඉතින් ඔය උන්දෑ අපේ ලෙඩට දුකට බේතේ දෙනවා. අපේ දූ මේ ගෙදරම නවත්තගෙන තාමත් පොලිටිකාර කරනවා. ඒ පොලිටිකාර වෙනයි, ඒ පොලිටිකාර වෙනයි, මේ මගුල් පරස්තාව වෙනයි. අනේ මන් දන්නේ. අනික මේ හන්ද මට ආරංචි වෙදමාමා නාමෙලාටත් බේත් කරනවයි කියලා. ඇත්තම කියනවා නම් මට පේන්න බෑ ඔය මිනිහගේ දෙවිත කාට්ටු වැඩ ලොකු. අහා එන්ට වෙදමාමා. <laughs> එන්ට එන්ට එන්ට. ආයෙත් මේ ස්තෝප්පුවට මෙන්ටකෝ ආදි වෙන්න මා ඉඳ ගන්නකෝ මේ පුටුවෙන් අන්න දැන් එතකොට කොහොමද අපේ දෝනියන් දැගේ අර අර නමක් නැති ලෙඩේ දැන් සනීප ඇති නේද දූ සනීපෙන් ඉන්නවද? අපෝයෝ. ඒ උනාට සම්පූර්ණයෙන් සනීප වෙන්න තව කල්යයි කියලා නේද කිව්වේ නේද වෙද මාමා? සමහර ලෙඩවල් ඉතින් ඇයි ඇයි ඇයි කල්පනා කරන්නේ මොනවද ඔය කල්පනා කරන්නේ මේ ලෙඩේට නමක් හොයනවද ඈ මේ අහන්න ආරචිල්ල මිනිසුන්ට කායිකව වගේම මානසිකවත් ලෙඩ රෝග හැදෙනවනේ ඒ මානසිකව බලපාන ලෙඩ පොයි දෙයියනේ කෙල්ල අංගොඩට අරන් යන්න වෙයිද මේ මගුල් නැකද්දාට ඉස්සර වෙලා සනീപ කරගන්න ඈ ඇයි ඕක මට කලින් නොකිව්වේ ගාන්ටි පාපේ ගාන්ටි පොර පොර යන මිනිස්සුත් බලා ඉන්නවා අර අර ඈ වෙදු මාමා මේ විසෝගේ ලෙඩේට නමක් නැද්ද නැත්තම් ඉතින් වෙද මාමා ඒ නම දන්නේ නැද්ද මේ මොකද්ද මානසික ලෙඩක් කිව්වේ? මානසික නෙවෙයි මානසික මානසික. ආ මේ මයෝක කාලද හැදුනේ ඒක? ඈ? ඇයි hina වෙන්නේ? මට hina යනවා රැකිල්ලගේ පුරස්තෝ. ආ ඒ hinaවෙන් කමක් නැහැ. මට ඇත්ත කියන්න බිසෝගේ ඔළුව හොඳ නැද්ද කියලා මට කියන්න එච්චරයි මට දැනගන්න ඕන. අනේ මොනවා ප්‍රශ්න. මේ ආරච්චිලා එහෙම හිතනවාද? මිතෝගේ ඔළුව නරක් වෙලයි කියලා. ඈ මේ මට හිතෙනවා එහෙම වෙන්න ඇති කියලා. බිසෝ හොල්මාද කෙරුවන එකත් මන් දන්නවා. ඔව්. කාරණාව එහෙම වෙන්න ඇති කියලා ද හිතන්නේ. ඒ කාරණාව දැනටමත් පරක්කු වෙලයි තියෙන්නේ මාමා මොනවා කියනවද මන් දන්නේ මේ මතේ මොන කාරණාව ගැනද ඔයා රකිල කියන්නේ? ඇයි හද්දියනේ දෙයෝ සාකි අර අර දිගා මඩුල්ලේ මනමාලයාගේ බිසෝගේ මගුල් කාරණාව මිසක් වෙන මොන කාරණාවද ඈ ඒකට තව මාසෙකින් විතර තියෙන පොරසිද්ධම මගුල් නැකද්දාට කෙල්ල ආයිත්තම් කරලා පෝරුවට නග්ගන්ට බැරි නම් ඔය කරන වෙදකමෙන් මොකද්ද ඇති වැඩේ මං අහන්නේ වෙද මාමා. ගාන්ට එපා ගෙදරේ එක්කෙනා. මොකද්ද මොකද්ද අර අර මානුෂික ලෙඩක් ගැන කිව්වේ? මානුෂික නෙවේ මිනිස්සෝ මානසික මානසික. හරි හරි මොනසිකේ හරි මොකද්ද ඒක? ඉරදීමකින්වත් බිසෝගේ බඩට පැටියෙක් රිංගලාද? ඇයි ඇයි hina වෙන්නේ? ඇයි hina වෙන්නේ? ඈ? ආරච්චිලගේ පුරස්න වලට උත්තර දෙන්න ඉරිසිලාන්තටවත් බැරි වෙයි කියලා හිතන ඉඳා මට ඉබේම hina පහළ වෙනවා. මේ අහන්න වෙදමාමා මේ අහන්න අපේ හත්මුතු පරම්පරාවේ කිසිම කෙනෙකුට තිබ්බේ නෑ ඔය කියන මානසික රෝග. මානසික දැන් ජීවතාවක් කිව්වා. අනේ වන්නේ වා. ඉතින් මගේ දූ බිසෝට කොහෙද ඒ මානසික ඒකම කියනවා. මානසික නෙමෙයි මිනිස්සු මානසික. මානසික. අන්න ඒක තමයි ඒවා ඒවා එකක් තිබ්බේ නෑ කියලායි මං කියන්නේ. දැන් මං දන්නවා බිසෝට ඒ ලෙඩේ ආවේ කොහොමද කියන්න. කොහමද ආවේ මේ මෙහුල්ලගේ ආවද? ආවේ අර දුම්බර දිහාවේ ඉඳලා. ආ විදමාම දන්නවද දුම්බර ගැන? උඩ දුම්බර පාත දුම්බර දන්නවද? අපෝයි මන් දන්නවා. ඒවා බොහොම හොඳ පළ. බොහොම හොඳ කරුණාවන්ත මිනිස්සු වෙන්නේ. මේ ඇයි ඔය දුම්බර ගැන කිව්වේ? මගෙත් හුඟක් නෑයෝ ඉන්නේ දුම්බර. <laughs> නමුත් මේ මුවන් පැලැස්සට ඉගෙන ගන්න ආපු අර නාමෙලා මගේ දූගේ හිත ඇදගන්න මහ ලොකු ඉනාබේතක් හරි ඉනාගුරුකමක් හරි කරලා කෙල්ල උගේ පැත්තට ඇදගත්තා. ආ හරියට කාන්දමට ඇදෙන ඉඳි කටුව වගේ. පිස්සු කතා කියන්ට එපා. පිස්සු නාමල් විද්‍යා උපාධියක් දරන හොඳ වැදගත් තැන්පත් උගත් ගුරුවරේ. බිසෝ අද තාමත් පහළ පන්තියේ. ඒ නාමල් නොහිටින්ට. ඔන්න ඔන්න අර මානසික රෝගෙට මුල. මානසික නෙවෙයි. මානසික මානසික ඒක තමයි ඔය හරි. මොකද්ද වෙනස ඒක ඒකේ ඉතින් තියෙන. එකයි ස්පිල්ලක් වරදුනහම මොකද්ද ඒක තියෙන වැරද්ද? ස්පිල්ලක් නෙවෙයි. නයන්නට පාපිල්ලක් එකතු කරලයි ඔහේ මානසික කියන වචනෙට මානුසික කියන්නේ. ඒක වැරදි නේද වේද මාමේ? සම්පූර්ණයෙන්ම වැරදි. අපේ සිංහල භාෂාව බොහොම ලස්සනයි. ඒකේ එන වචන හරියට ලිව්වේ කියෙව්වේ නැත්තම් වැරදි තේරුමක් එන්නේ. ඒකනේ අකුරු ලියනකොටත් නියමාකාරයෙන් පැහැදිලිව ලිව්වේ නැත්තම් ඒකෙන් එන්නේ වැරදි තේරුමක් නේ. ආ මොකද්ද වැරදි තේරුම කියන්නේ? <laughs> ඈ හොඳයි. ආගත්තිලගේ පහළ වත්තේ වැඩ කරපු මිනිහෙක් ඔව් දවසක් දා ගස් බෙනයක කබර ගොයේ හිටියයි කියලා කිව්වාම ඔව් ආරච්චිලේ <clears throat> කතර පැමිණිලි පොතේ ලියාපු හැටි මතකද? ඒ කතාව මං අහලා නැහැ. මොකද්ද කබර ගොයා ගැන ලිව්වේ මාමේ? මට මතක <laughs> නෑ ලොකෝ ලොකෝ මේ ගෙදරට එන්නත් කලින් වෙච්ච දෙයක්. හැබැයිද? කොහොම ඉස්සර වෙච්ච <laughs> දෙයක්. ඒ කියන්නේ අවුරුදු ගානකට කලින් වෙච්ච දෙයක් නේද? ඔහෙම වැරදිලි වෙදමාමත් කෙරුවා ඒ කාලේ. නෑ කියන්ට කාරි නෑ. <laughs> කබර ගෝයා ගැන මොනවද ලීවේ මාමා? මේ කියන්නේ ලිව්වේ මේ බෙනේක බර ගොයියේ ක්‍රින්ගලා කියලා පොතේ ලිව්වලු. බෙනේ කබරගොය කියන එකද මෙනේක බරගොයෙක් සිංගලයි කියලා පොතේ ලියන්නේ. <laughs> දැන් ඇති ඇති ඇති. ඒ සුළු වැරදීම ගැන ওই දෙඩුව හොඳට ඕම ඇති. මේ මේ මම යනවා අර ලියුම බලන්න. මම යනවා. ඇයි ඉතින් මෙවුවා කියලාත් එකක් විනෝද වෙන්නවත් කැමති නැද්ද? ඈ? <laughs> එහෙමනම් ඉතින් මම නවත්තන්නම්කෝ. එයා යනවා. තරහා ගිහිල්ලා. <laughs> මං හරි ආසයි ඒව අහන්න මාමා. තව එකක් කියන්නකෝ බලන්න. මේ එකතරයක් මේ මුවන්බැලසේ ඉස්කෝලේ ළමයෙකුට අතිසාරය හැදිලා ළමයා ඉස්කෝලේට ගියේ නැහැ. ඉස්කෝලේ පන්තියේ බාර ගුරුවරයා හිතවලු ඒකොල්ලා මේ කැලේ පැනලයි කියලා. ඔව්. ගුරුවරයා කිව්වලු ළමයා ලෙඩින් ඉන්නවා නම් ගම්මුලා දෑනියාගෙන් ලියුමක් නොගෙන આવොත් ඉස්කෝලේ මස් කරනවා අය කියලා. ආ. ඉතින් අපේ ගම්මුලා දැනියා මොනවද ඒකට මේ ආරච්චිල කැමති නෑ ඒ වැරදිච්ච ඒව ගැන කතා කරනවට මොනවද ආරච්චිලයි ගුරුවරයාට ලියලා යයිවේ කියන්ටකෝ මේවා මම් බිසෝට කීවොත් අනේ උඩ පැන පැන ඉනාවේයි මේ මෙහෙමලු ඒ අතිසාරේ වැළඳෙච්ච ශිෂ්‍යයා ගැන ලිව්වයි කියන්නේ. මුවපැස්සේ ඉස්කෝලේ පොරදාන ගුරුවරයා නටයි. ගුරුවරයා නටයි? මේ මේකනේ. ගුරුවරයා නමචයි කියලා ලියාපු හැටි තමයි ඒ. සියඹලාගා <laughs> ගෙදර අගුණපාල කියන ළමයා ඉස්කෝලේට නාගියේ මෙතන මේ නාගියේ කියලා ලියන්ට ඇත්තේ නොගියේ කියන වචනේ මුලට කොම්බුව දාන්න බැරි වෙලා. හරි හරි හරි. ඉතින් ආගෙනවා ආගෙනවා. ඊට කලින් අනේ ඉතුරු ටිකක් කියන්නකෝ මාමා. ඉතින් ඇයි අගුණපාල කියලා ලීවි? ඒකද ළමයාගේ නම? නෑ නෑ ලොකු ගුණපාල. ගුණපාල. නම තත් වැරදිලා අයන්න දාලා අගුණපාල. ඔව්. අගුණපාලට බඩේ ගායක් සහ පචනේ හැදිලා. මොකද්ද පචනේ කියන්නේ? මන්ට කියන්න මාමා ලියුම අරන් එනවන්න. ඔක්කාරේ සහ පචනේ සහ උණගහ. මෙතන මේ උණගහ කියන්නේ උණගාය කියන එකට අයන්නක් දාලා. උණගහ උණගහ කියලා ලියලා. ගමේ වෙද මහිත්‍යාගෙන් වෙද මහත්යා කියන එකද වෙද මහින්තයා කියලා ලිව්වේ. ආ ආවත් ඉවර නැද්ද ඔය හිංගල බහ වරද්ද පුතෙන් කියලා මේ මේ හිංගල බහ නෙවේ ආරච්චිල එහෙනම් සිංහල භාෂාව නැත්නම් හෙළ බස කාලා දාලා රාජකාරි පොතේ ලිව්වේ මේ මේ <laughs> මොකද්ද ඔය දිග ලියුම මේකත් අර දිගාමඩුල්ලේ ගෑනු ළමයෙකුගේ පටලැවිල්ල ගැන මං හිතන්නේ ඉතින් ඕක කඩලා බලන්ටකෝ එතකොට මේ වෙදමාමත් දැනගනියේ කතාව එතකොට මේ ලියුම් එවන සැකකාරයාටත් ඕ ආරංචි වෙයි. ඊට පස්සේ ඒක පැනලා යයි දුම්පරට. ඒ හින්දා මේක මං පස්සේ කියෝලා බලන්නම්. මුවන් පැලස්ස. අද රඟපෑවෝ විජයරත්න වරකාගොඩ, රාම්‍ය වානිකසේකර සමග උලපනේ ගුණසේකර. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදලි නායක සෝමරත්න ලියන මුවන් පැලස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.